අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වෙන් කරගෙන ඇති කාලයේ පරිදි මේක ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් මාර්ගේ නැත්නම් ධර්ම සාකච්ඡාවක මාර්ගේ ඉතින් පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාල වේලා ඊට පස්සේ ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා සාදර වෙනවා කියන මතක් කිරීමත් එක්ක අපි දිනකේ මාත් ඇවිල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අද උදෑසන සක්මන් භාවනාව විනාඩි 45කට ආසන ප්‍රමාණයක් කර පරයන්කට වාඩි වී පෑක පමණ ආස්වාද ප්‍රස්වාස හුස්ම රැල්ල ගැන නිරීක්ෂණය කෙළෙමි. මුලදී ආස්වාද ප්‍රස්වාස වාර ගන්න 15ක් 20ක් පමණ වම්නාසිකාග්‍රය ස්පර්ශ කරමින් ඊටාම් සිවුම් ලෙස සිසිලක් ලබා දෙමින් ඇතුළු වී එම නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ලේ පිටවීම උණුසුම් ලෙස දැනුනි. දකුණු නාසිකාග්‍රයේ හුස්ම රැල්ල දැනෙන නොදැන තරම් සියුම් බව මට වැටහුණි. මේ බව නිරීක්ෂණය කරමින් සිටින අතරතුර වම් නාසිකාග්‍රයේ හුස්ම රැල්ලද ඊතා සියුම් බවක් නොදැනෙනම ස්වභාවයක් ප්‍රකට විය. මම ඊතා හොඳින් නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලම නිරීක්ෂණය කළෙමි. ඒත් එහි කිසිම දැනීමක් මට නොවැටහුණි. මේ අතර මගේ කකුලේ නැමීම නැමීම් වල තුනටියේ වේදනාවද තදින් දැනුනි. මම එයටද අනුග්‍රහ කර වරහන් ඇතුළේ වෙන්දා මෙන් කකුල් දිරි ඉරියව් වෙනස් කරන්නට නැතිව එයද හොඳින් නිරීක්ෂණය කෙලෙමි. පසුව මෙම වේදනාව එකතැන වගේ දැනුණට ක්‍රමක්‍රමයෙන් එම කකුල ප්‍රදේශය ආශ්‍රිතව විහිදී යන බවක් දැනි ෂණයකින් ඒද හොඳටම නැති මම නැවතත් ආනාපාන මුල් කමඨාන්ට සිත යොමු කළ විටද ආස්වාද ප්‍රස්වාසයේ පැහැදිලි වෙනසක් තදින් නොදැනිනි. මට මේ අවස්ථාවේ මගේ සිතුවිල්ලකට එක සැරේටම මතකයට ආවා. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේදී සඳහන් කළ හේතුන් පටිච්ච සම්භූතෝ හේතුබංගා නිරුජ්ජති යන ධර්ම පාඨය මේ ලෝක ධර්මතාවයක් බවද වහන්සේ දේශනා කළසේක වේදනාව ඇති වෙලා නැති වෙලා යන අවස්ථාවත් මම දැනගත්ෙමි. හුස්ම රැල්ලේ ඇති වෙලා නැති වෙලා යන අවස්ථාවත් මට යටහුණි. ඒත් මෙය මෙම ධර්ම පාඩයට ගලපා ගන්න කෙසේදයි මට ප්‍රශ්නයක් මතුවිය. හේතුන් ලෙස මේ අවස්ථාවේ ගන්නේ කුමක්ද? ඵලයේ ලෙස ගන්නේ කුමක්ද? හේතු නැති වෙලා යන විට ඵලයේ නැති වෙන්නේ කෙසේද? මෙම ධර්ම කරුණු පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මාගේ සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව තවදුරටත් දියුණු කරගන්නේ කෙසේදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ආගෙන ඉන්නකොට තේරෙනවා අතරමැදිට ආපු හිතවිල්ලට කොච්චර පොහොර දාලා තියෙනවද කොච්චර ඒක දිගේ හිතලා තියෙනවද දැන් මේ හිතවිල්ල භාවනාවට වෙච්ච බාධාවක් මත මතක නැතුව දැන් හිතවිල්ලේ අඩුපාඩු සම්පූර්ණ කරන්න මගේ මුත් ආධාරය ඉල්ලනවා මුරුංගගහට බුදිය ගත්ත එක මේ මුරුංග ගහේ තියෙන කරල් වලින් කවදා හරි ගෙඩිය හැදිලා මේ ටික විකුණලා මම එළුවෙක් ගන්නවා එළුවෙක් කරන්න හොඳට පට්ටිය බලන ගමන් හරකෙක් ගන්නවා ඊට පස්සේ හරක් පට්ටිය ලොක් කරලා හොඳ ලස්සන ගෑණියක් අසාද බඳිනවා ඊට පස්සේ හොඳ ලොකු જાති බෙන්ස් කාර් එකක් කරගන්න මම දවසක ගෑණිත් අඩාගෙන දරුවොත් එක්ක ගෙටෙන් යනකොට මේ මුරුංග ගහ තමයි බාධාව දෙන උ මුරුංග ගහ අපනවා තාම මල් ගහේ ඒ වගේ මේ භාවනා දින පිස්සු අදහසක් අල්ලගෙන ඒකේ හේතු මට තේරෙන්නේ නැහැ ඵල තේරෙන්නේ නැහැ කියනකොට තමන්ගේ වලිග උඩ වාඩි වෙලා ඉන්න බවවත් තේරෙන්නේ නැහැ. කරුණාකරලා මේ භාවනාවට එන මේ එන අතුරු හිතවිලි දිගේ ඔච්චර තරම් ගහන්න යන්න එපා. ඕක තමයි කාම ලෝකය කියන්නේ. ධර්මෙම වෙන්න පුළුවන්. තමන්ට තියෙන ආස්වාද ප්‍රසආසය බලන්න. වම දකුණ බලන්න. ඒ වෙනුවට මේ හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්චති කියන එකක් අල්ලගෙන මට දැන් මෙතන හේතු තේරෙන්නේ නැහැ නිසා ඒක අහේතුව කියලා කියන්නේ ඒකට. ඒක මගෙත් හේතුව මෙච්චර කියලා තියෙද්දි මේ භාවනා කරනකොට මේ පේන දේවල් වලට උඩගිඩි දෙන්න එපා. බයිනරි ලෝන්ට ඉනිමක් බඳින්න එපා. ඒක වෙලාවට එයි. Tamanට තියෙන්නේ මේ භාවනාවේදී හැකි වෙලාවට දැනිච්ච ගමන් මූල කර්මස්ථානේ. නමුත් මෙච්චර කොච්චර වංචනිකද කියලා බලන්න මේක ධර්මයේ නිසා වටින පාඩයක් නිසා ඒක දිගේම යන එක කොච්චරක් අපි මුරුංග ගහ දිගේද යන්නේ කියලා බලන්න. අන්තිම මුරුංග ගහ කපනවා එතකොට ඔක්කොම ඉවරයි. හීන ලෝකෙම ඉවරයි. ඒ නිසා අපිට පහළ වෙන හැම හොඳ හිතවිල්ලක්ම භාවනාවට පිළිකාවක්, පිළිලයක්. භාවනාවේ භාවන නරකෙතිල් කියන දැන නැහැ නේද? ඒගොල්ලෝ ඒකට කොහොමවත් කැමති නැහැ. මේ හොඳ හිතවිලි තමයි බේරන්න බැරිදී. බෞද්ධයාට තියෙන ප්‍රධාන බාධා වෙච්චරයි. බෞද්ධයා දන්නේ හැම එකක්ම බෞද්ධයට බාධාවට හිටිනවා. තේරෙන්නේ මේ භාවනා කරනකොට ආපු පිළිකාවක් පිළිලියක් බව දන්නේ ඒකට පොහොර දාලා කියනවා මේ පිළිලේ මගේ ගහ විනාශ කරා. ඒකල මගෙමුත් බැගෑපත් වෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ පිළිලේට පොඩ්ඩක් පොහොර ටිකක් දාන්නයි. සා කරුණා කරලා මේ දෙක වෙන් කරලා අඳුරගන්න ඊට පස්සේ අවසානයේ නැවත ප්‍රශ්න අහනවා කොහොමද මම සක්මණ පරියන්කේ දිනු කරන්නේ සක්මණ පරියන්කේ දිනු කරන්නේ සක්මණ පරියන්කේ කරගෙන යනකොට ඇති වෙන පිළිකා පිළිල ගලවලා දාන්න. ඒකට පොහොර දාන්න යන්න එපා. එතකොට ගහ කනවා. ඒක නිසා තව ඉස්සරහට යනකොට තාම සූක්ෂම විදියට ඕවා එන්න පටන් ගන්නවා. අභිඥාල් ගෙනත් දෙනවා අපිට රැස් වී දෙන්න පටන් ගන්නවා. හිතුවැතු දේවල් කියන්න පුළුවන් මේ සේරම භාවනාවට බාධායි. යථාභූත ඥාන දර්ශනයට බාධායි. ඉතින් බෞද්ධයා භාවනා කරන්නේ නැති මිනිසයා හෝ භාවනා කරන මිනිසයා ඒ අපේ මේ සංස්කෘතියෙන් අපේ ඔළුවට වැටලා තියෙන දේවල් කෙලස් බව දන්නේ නැතුව වංචනික බව දන්නේ නැතුව ෂටගති කියලා දන්නේ නැතුව මොකටද පොහොර දාන්නේ මේ භාවනාදී ආපු හිතවිල්ලක් කියලා පැහැදිලිවම ලියලා තියෙනවා. ඒ හිතවිල්ල බොහොම ලස්සනට අභිරමණය කරනවා මොකද ඒක පොතේ තියෙන හොඳ පාඩයක්. නැත්නම් පොත් කියවන වෙලාවනේ භාවනා කරන වෙලාව කියලා කරුණා කළා මේ අනික් අයටත් ඇහෙන්න මම මේ කියන්නේ. භාවනා කරනකොට අපි හිතපො නැති ගොඩාක් දේවල් අපි ඉදිරියට ගෙනත් දානේ මොකටවත් මේ සතිය කඩන්න. හැම දක්ෂකමක්ම ඇති කරලා දානවා. ඉතින් එතන නතර වුණොත් සතිය ඉවරයි. දැන් ඉතින් හේතුපටිච්ච සම්භූතං හේතුපංකා නිරුද්ධති ඒක දිගේ රිසර්ච් කර කර ඇවිදින. අහලා පහල කටියත් කියනවා ඔය දන්නේ නැහැ මට භාවනාදී හේතුපටිච්ච තේරුණා. හේතු බංගත් නිරුද්ධ තේරුණා. මට හැබැයි පොඩ්ඩක් ප්‍රශ්න තියෙන හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. ඔකට කියන්නේ අ හේතුව තමයි. අ හේතුව තමයි හේතුව මේක තේරුම් ගන්න බැරි කම. ඒ නිසා මැනික් කරනකොට පස් ජරාව ඒක අයින් කරන්න. මැනික තේරෙක. මැනිකට ආයේ වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. භාවනාවේදී ඥානයක් පහළ වෙනවනම් දැනුමක් පහළ වෙනවනම් ඒකට කවුරුවක්වත් ලුණු මිරිස් කුඩු මිරිස් දාන්න ඕනකමක් නැහැ. ඒක ඒක විසින්ම පිරිච්චි inalienable unalloyed කියලා කියනවා. ඒකට ආයේ වෙන මොනවාක්වත් මේ තුන පහ දාන්න ඕනේ නැහැ. තුන පහ දාන්න වෙනවනම් කදාකත් ධර්ම නෙවෙයි. ඒක ඒක විසින් එනවා. ඉතින් ඒක එනකම් කරන්නේ අනිත් දවසේ මේක නොයයි කියලා මට සාතික් කරන්න බෑ. ඒක එනකොට ඒක අංග සම්පූර්ණ වෙන බව තේරෙයි. දෙවන්නේ ගියා කතාවල් අහන්නේ නැතුව පොත්පත් කියවන්නේ නැතුව ඒක Tamanටම තේරෙන්න එනකම් අපි කරන්නේ භවනා නිසිමකට ගෙනත් දානවා කියලා කරන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ පුළු පුළුආන්තර නැවත ඉන්න ඉරියව්වට හෝ මූල කර්මත්තාන්න හිත දාන්න. එතකොට මේක නැවත නැවතී එnde end එක පිරිච්ච ගතිය තේරෙයි. ද හේතු තේරෙන්නේ නැහැ කිව්වට අනිත් දවස් යනකොට ඒකත් එක්කම තේරෙයි. කියලා දෙන්න බැරි කමක් නැහැ. කියලා දීලා අවශ්‍යතාවයක් නැහැ. ඒ නියම එක එනකම්ම භාවනා කරන්න යන අනික් ටික හරි නිසායි මම මේ අවස්ථාව ගත්තේ මේක විවේචනය කරන්න. නිසා ඔක්කොමල මතක තියාගන්න භාවනා කරනකොට මොන දේ ලැබුණත් ඒක නිසා මම විශ්වවිද්‍යාලේ ඉඳලා කියවපු පොතක තිබුණා උඹ යන මාර්ගයේ ඉස්සරහට බුදුහාමතුරු ආවොත් පයින් දමලා යනපන් කියලා. මොකද ඒක මනෝ විකාරයක්. බුදුහාමතුරු පින්නම් බල ගොඩක් කල්. දැන් ඔයනේ තමන්ම වගත්ත රූපයක්. ඕක අල්ලගෙන වඳින්න පටන් ගත්තොත් සමම්මල් දීතියා. යන පාරේ කකුල් පැටලෙනවා. ඔබට නිවන හම්බුනොත් වැසිකිළියක නොසෝදායල අසුචි පිටක්සේ සලකලා පැත්තකට දාපන් කියලා තියෙනවා නිවන එහෙම හම්බෙන්න එකක් නෙවෙයි. ඒ නිසා මේක එනකොට අපිට බාධා කරන්නේ අපේ හොඳ ටික තමයි. ඒ නිසා මේ භාවනාවට මුල් තැන දෙන්නේ නැත්නම් යථා භූත ඥාණයට අපි ඉස්සරහින් තියාගත්ත මේ මූල කර්මස්ථානයේ එච්චර සිලිලාරයක් නැතුව ඇති, එච්චරම සිත් බඳින ගතියක් නැතුව ඇති, එච්චරම සිද්ධි බහුල නැතුව ඇති. ඉතින් හිතන්න භාවනා නොකර පොත්පත් බලන එක නා කොච්චර පටලවිල්ලකද ඉන්නේ කියලා. කොච්චර එක පිටේ කැරක් කැර කියනවද කියලා. මේ මේ මේ සද්ධර්මයේ බුදුහාමර මෙච්චර ප්‍රායෝගිකව පෙන්නපු එක ඒ ධර්මයේ අල්ලන කොච්චර පටලවකට පම ගාලා පැටලිච්ච හිවලෙක් වගේ අර ධර්මයේ මේ ධර්මයේ chart ඇදලා කතා කර කර ඉනවා. භාවනා කරනකොටත් ඔහොමනම් භාවනා නොකරන එක නගෙන කොමන කතාව. ඒ නිසා මේ එනකොටම ද්වේෂ කරන්නත් එපා. මේ එනවා. තව මේට වැඩිය බොහෝම සාරවත් විදිහට බොහොම සිත් ගන්න සුළුට එන කරුණාකලයක මතක තියාගෙන මම යන පාරට අතුල් අකුල් හෙලීමක් පිළිකාවක් පිළිලයක් ඒක පැත්තකට කරන්න යන එකයි තියෙන්නේ. ඒ කරදරයක් කරගන්නවා තමයි. අයින් කෙරුවයි කියලා මුකුත් වෙන්නේ වෙලාවට ඒ ටික ඔක්කොම හම්බ වෙයි. ඔය අඩුපාඩු සහිතව මේ තුන පහ මිටි කුඩු දාන්න වෙලා තියෙන එකක් තියෙනවා. ඒ ඔරිජිනල් එක නෙවෙයි. ඒක එනකම් කරගෙන යන්න. ඒක තමයි භාවනාවේදී සක්මන සාපරියංකය සාර්ථක වීම සඳහා දෙන්න තියෙන උත්තරේ අරකට ඩොක්කක් අයින් එක තමයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාදී දැනෙන ශරීරය තුල ඇතිවෙන කම්පන චංචල ස්වභාවය සක්මනේදීද එදිනදා වැඩවලදීද දැනගන්නා සුළුව කටයුතු කරන්නට ඔබ වහන්සේගෙන් ඊයේ ලැබුණු උපදෙස් අනුව කටයුතු කළෙමි. සක්මන් භාවනාවේදී සක්මන ආරම්භයේ සිටගෙන සිටින විට ඉරියව්ව දිගේ කය විවේකීව කම්පන චංචල ගත දැනෙන බව නිරීක්ෂණය කළෙමි. සක්මනේදී කම්පනගත දැනෙන්නේ හරියටම සික්සැක් මෙස්මක් මෙසි යන ආකාරයෙනි. ඉදිකටුව දෙපසට වැදෙන්නාසේ වම් පාදය හා දකුණු පාදය ඉදිරියට යයි. නූල ගමන් කරනාසේ කය දෙපසට වැනෙන බව පෙනේ. සක්මන નિરાයාසයෙන් සිදෙන බව දැනේ. සක්මන කෙලවර නැවති හැරුණු පසු හැම විටම දීර්ඝ ප්‍රශ්වාසයක් නිරීක්ෂණය විය. සක්මන් කාලය තුල බොහෝ සිතුවිලි ගලා යන බව දැනේ. සක්මනට බාධාවක් නැති බව දැනුනි. මෙසේ සක්මන් කරන විට ඉදිරියෙන් පෙන බුබුල් පාවෙන්නාසේ පෙනේ. නිදා ගන්නා විටදීද ඉරියව් දිගේ කය විවේක වන බව දුටුවෙමි. නින්ද යන තුරුම කම්පන චංචල දකිමින් සිටීමි. එදිනෙදා කටයුතු වලදී තනියම වැඩ කරන විට සමහර අවස්ථාවල විවේකයේ දැනුනි. නිවසේදී දුෂ්කර අවස්ථාවලදී ඉරියව් දිගේ විවේකීව කම්පන චංචල දැනී තිබුණමුත් ඒ සතිය බව දැන නොසිටියෙමි. ඉදිරියට කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි. මොයිටි ඒ විදිහට ඉරියව්වේ සීමාවකින් තොරව, වේලාවේ සීමාවකින් තොරව, උදේට දවල්ද රැඳ වෙනකින් තොරව මේ කම්පන චංචල කියලා කියන්නේ මැරිච්ච නැති බවට ලකුණ. මේ කම්පන චංචල කියලා කියන්නේ නිින්ද කියලා නැති බවට ලකුණ. මේ කම්පන චංචල කියලා කියන්නේ සීමුර්ජා වෙලා නැති බවට ලකුණ කියලා දැනගත්තොත් එයාට තේරෙයි මේ කම්පන චංචල කවදාකවත් මාවත් ඇහැරලා යන්නේ නැහැ. මම ඒක අතහැරලා වෙන වෙන දේවල් වලට හිත දාන එක තමයි මගේ තියෙන ජඩකම. මගේ තියෙන අසතිය. මගේ තියෙන පමාව. ඒක නිසා හැකි තාක් දුරට මේ කම්පන චංචලත් එක්ක ජීවත් වෙන්න ගියොත් එයාට තුන් පැත්තකින් සතියට අරමුණක් වෙනවා මේක මැරෙලා නැති බවට ලකුණක් වෙනවා නිින්ද ගිල නැති බාට ලකුණක් වෙනවා. සිහි මූර්ජා වෙලා නැහැ. සිහිය තියෙන බාට ලකුණක් වෙලා තියෙනවා. ඒ නිසා මේක අපිට ජම්මලාභයක්. මේක අමතක කරන්නයි අපි මේ নানা ආකාර විනෝදාංශ කර කර අතීතනාගතේ හිත රමණේ කරන්නේ. මොකද මේ කම්පන චංචල ගතිය කිසිසේත්ම සිත් බඳන ගතියක් නැහැ බුදු කෙනෙක් ලෝකේ පහළ නොවෙන්න. ඒ වගේම මේ කම්පන චංචල ගතියට එනකොට පව් කරපු මනුස්සය බයයි. අපරාධකාරය බයයි. සිල්වන්තයා භාවනා කරපේකන මේකට හුදේකලාව කියලා නමක් දාලා තියෙනවා. මේක තේරෙනකොට හුදේකලාව වෙනවා. මේක තේරෙනකොට සාමයේ හිතට වැටෙනවා. මේක ඒකට පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය තමයි තේරෙනවා. ඒක තේරුණා නම් තේරෙවි මේ කම්පන චංචල ගතිය භාවනාව උපේන එකක් නෙවෙයි ඒක ජීයති සාක්කියක්. අපි මේකට වෛර කරන එක තමයි අසතිය කියන්නේ මේකට ප්‍රේම කරන එක තමයි සතිය කියන්නේ. ඒ නිසා මේ කම්පන චංචල ගතිය අඳුනගෙන දකින්න දකින්න හැම වෙලාවෙම මම සතිමත් මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියන එක අල්ලගත්තොත් ඔකට බලන්න පුංචි ළමයට ලොකු ළමයට මැදහත් එකනට වයසක කෙනාට වෙනසක් තියෙනවද කියලා. බලන්න උගතන උගතා කියලා වෙනසක් තියෙනවද කියලා. බලන්න ගෑනු පිරිමි කියලා වෙනසක් තියෙනවද කියලා. බලන්න මේ සියන්නිකාය පැවිදුනේ රාමඤ්ඤනිකාය පැවිදුනේ මහානිකාය මහායානිකාය පැවිදුනේ උපැවිදුනේ කියලා මොනම දෙයකවත් බලපෑමක් නැහැ. ඒසව කම්පන චංචල ගතියට කියන්නේ manussත්වය කියන්නේ. ඔක නැති දැන තිරිසක්. ඔක නැති හැම වෙලාවෙම අපි මොනවා හරි හීන ලෝකයක අතීත නගතය ගත කරන ඒ තාකල් මුර්ගයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ නිසා මේ දී ඇති ක්ෂණ සම්පත්තිය කියන්න ඕනේ නම් එනතම් බර්ත් රයිට් එකක් කියන්නේ. උපත්යෙන් අපිට ලැබිච්ච දේ අමතක කිරීමට මොන්න තරම් විකාර කරනවා දවසක් ඇතුළත. මේ Taman ඉන්න ඉරියව්වේ Tamanගේ මේ වර්තමානයේ අස්පනා අපිට පෙන්වන මේ කම්පන චංචල ගතිය භාවනා උපයපදයක් නෙවෙයි. භාවනා ඉගෙන ගන්න මේක තමයි උතුම්ම දේ කියලා අගයක් දෙන එක විතරයි. ඒක දිහා මේ නිවැරදි දෘෂ්ටි කෝණයෙන් නැත්නම් සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පෙන් බැලුවොත් මොනම දෙයක්වත් අපිට බාහනා හම්බෙලා නැහැ. මෙතෙක්කන් නොගණන් නොගත්ත දෙයක් අපේ ආරක්ෂකයා බව අපේ සීලය උතුම් කරන බව සමාධි ප්‍රඥා උතුම් කරන බවට ඇවිල්ලා තියෙනවා. ඉතින් භවනා නොකරන එකනාගෙත් එයා ළඟ තියෙනවා. ඉතින් එයා දන්නේ නැහැ. එයා ඒක නොසලකා ඉන්නවා. ඒ වෙනුවට සල්ලි සලකනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක සලකනවා. ලෝකයා වැඳුම් පිදුම් කරන සලකනවා. නමුත් මේ හැම දෙයකම මේක කොන් වෙනවා. ඔය ලාභ සත්කාර සම්මාන සීලෝක තහ මේ අනුන්ගේ අතර කැපිපෙන දඟලන එකයි මේ දෙවේලේ Tamanගෙන් ඇති වෙන මේ කම්පට චංචල ඇසුරු කරන එකයි කියලා කියන්නේ සම්පූර්ණ දෙකක්. ඒ නිසා අර අතාරින්න නැතුව මේකට එන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාදී මේක ආවත් මේ විදිහට වාර්තාගත කරන්න අපි දන්නේ. අපි දන්නේ මේකයි මේ භාවනාවේදී යා යුතු මේ අභිමතාර්ථය ඉතින් අපි හිතන මේ කම්පන චංචල ගතිය මේ ඩෙන්ගු හැදෙන්න ආපු මූලික ලක්ෂණ වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් සමහන් තම්බ ලබනවා. නැත්නම් දොස්තර කාට ගිහලා පොලිමේ ඉනවා මේ බලන්නකෝ භාවනා කරන්න කියලා මම ගැහෙන්න පටන් ගත්තා නේ. මේ භාවනා කරන්න ඉසලත් ගැහුණා. දැන් තමයි දන්නේ. ඉතින් දොස්තර මහත්තයා බය නැතුව ලියුමක් ලියනවා. තුණ්ඩුවක් ලියනවා පිටියල්ලෙන් ගානක් ගන්නවා. දොස්තර මහත්තයා කවදාකවත් කියන්නේ මිනිස්සු කොහොම හිටියත් රෑයි දවල් දෙකම ගැහෙනවා ගැහෙන එක තමයි පණ තියෙන කියන එක කියන්නේ මොකද කිව්වොත් දොස්තරට ගාස්තු කැපෙනවා. බුදුරජාණන් වහන්සේ සතහට වන බව දුකට වේදාන. උන්වහන්සේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන්නේ මේ ගැහෙනව නතර කරන්න මේ මුළු භව සංසාරෙම තියෙන දුක් වලට කියනවා. ඕකත් එක්ක හිටපන්. ඕකත් එක්ක ඉන්න තාක් කෙලස් නැහැ. ඕකත් එක්ක ඉන්න තාක් අරසාව තියෙනවා. ඕකට වෛර කරපේක අපි මෙතෙක් කල් කරේ. පුළුවන් තරම් අඳුරගනින් කිව්වොත් ඕක තමන්ට කරන මෛත්‍රියේ ප්‍රධානම ලක්ෂණ වෙනවා. කවදා හරි මේක එනකොටම තමන් මේ සතියට නිමිත්තක් මේ සතියයි මේ ඇවිල්ලා තියෙන්නේ අනේ මට මොනතරම් වාසනාවන්තද මේ බුද්ධෝත්පාද කාලෙක මම ක්ෂණ සම්පත්‍ය උපයලා තියෙනවා කියලා මේ මනුස්සයා ස්ත්‍රී විවා පුරුෂ විවා මේක දැක්කනම් ඒ මනුස්සයාට තේරෙනවා මම කොච්චර මට දැන් ආදරය කරනවද කියලා මේ නිවන් දකින්න හේතු වෙන්නේ මගේ කයනේ මේ ගැස්සෙන එකනේ ඒක නොදක ඒ ජීවිතේ මොන පැත්තකින් සාර්ථක වුණත් මේකට මොන්ටිසෝරි මට්ටමකත් නැහැ නිසා මේක දෙවේලේ හිතා ගන්න පුළුවන් වෙයිද නිින්ද ගියාමත් මේක දැනගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. නිින්දෙදිත් මේක අඩු වෙන්නේ නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. නිින්දෙදිත් කම්පන චංචල තියෙනවා. ඉතින් අපිට ඒක දකින්න බැරි නිසා අපි නිින්ද කිව්වට අන්තිමට නිින්දට යනකොට සිහියෙන් යනවනම් නිින්දෙන් අවදි වෙනකොට සිහියෙන් ඉන්නවනම් අඩ නිින්දේ ඉන්නකොට මේ කම්පන චංචල දකින්නවනම් අපිට තීරවි ඒක කවදාවත් මාව අතාරින්නේ නැහැ. මම ඒක අතහැරියා. ඒ නිසා කවදා හෝ ඒකට ඒ අමුත්තට ඒ තෑග්ගට දෙනකොට බාර ගන්න තැන්න ගියා නම් එතන බුදුහාමුදුරු ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. එතන සංඝයා තියෙනවා. ඉතින් එක එකන එක එක විදියට ඔක ඉදිරිපත් කරනවා. තමාරුට ඔක සද්දයක් විදියට ඇහෙනවා. සමහරට ඔක ආලෝකයක් විදියට පේනවා. සමහරට කම්පන චංචල විදියට පේනවා. සමහරට සෑල්ලු ගතියක් විදියට පේනවා. මේ කොයි එක උනත් එකම තමයි. එක එක එක පැතිකඩ ඒක නිසා පුළුවන් තරම් බලන්නේ අසංස්කාරිකව අවිඥානිකව අචේතනිකව මේ සිදුවෙන දේ කොච්චර නිර්මලද කියලා කොච්චර අහිංසකද කියලා අන්න ඒකත් එක්ක පුළුවන් තරම් කාලය ගත කෙරුවොත් අපි කෙලස් කරන්නේ හිත චිත්ත ප්‍රවෘත්ති පුළුවන් තරම් පිරිසිදු පාත්තගෙන යන ඊට පස්සේ කරන්න පුළුවන් දේ අපව තේරුම් ගන්නකොට ලොකු විශ්වාසයක් එන නිසා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ මේ උපයාග අපයා ගන්නා ලද දේ දිනු පවණු කිරීම සඳහා ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ වාඩි වී අදිෂ්ඨානයෙන් යුතුව ආස්වාස ප්‍රස්වාසට සිත දුනිමි. ආස්වාසරලි කීපයක් ගෙවියන් යත්ම එම ඕලාරික ආස්වාසය තුලදීම හිසට බරගතියක් හා වේදනාවක් වැනි අපහසුතාවයක් හා නිදිමත බවක් ඇතිවිය. නමුත් ආශ්වාසයෙන් ඈත් නො වූ බවට සතිය පැවතුනි. මේ අවස්ථාවේදී සිතේ සමාධිමත් බවක් ඇති බවද හැඟුණි. බෙල්ල පහත් වී ඉදිරියට සීග්‍රෙන් ගැලවී පහත් වී ගියේය. සතියෙන් කය කෙලින් කරගතිමි. වරහන් ඇතුලේ කයේ වැක්කිරීම මීට ඉහතදී අද්දක ඇත්තෙමි. ඒත් මේ අවස්ථාවේදී කය යකඩ ගුලියක්සේ බරව පවතිනාසේ හැඟුණි. මේ සියල්ල අතර ආස්වාද ප්‍රසආදයේ පවතින බව සමාධිමත් හිතට දැනුනි. මෙම ආස්වාසයේ දිග්ග ගොරෝසු බවකින් දැනුණු අතර කයට ඒ තුලින් වෙහසක් ද ඇතිවිය. මේ දුක්බර අවස්ථාවකි. දුක හොඳින් දැනුනේ ආස්වාසයේ දිග වීමත් සමගෙම සමගය. ආස්වාසයට සාපේක්ෂව ප්‍රස්වාසයේ දුක්බර ගතිය අඩුය. හිසේ බර ගතිය එක විටම නැතිව ගියාසේ සතියෙන් දුටිමි. දිගටම මේ ආකාරයෙන් පැවති අතර එක විටම සිතට පිනිපිනි ආස්වාසය කෙටි විය. ඒත් ආස්වාස ප්‍රස්වාසය නොපෙනී ගියේ නැත. සතිය හොඳින් පවතී. හිත ඒකාග්‍රතාවෙන් යුතුය. කය විටින් විට ඉදිරියට විසිවන්නාසේ ගැස්සෙන්ට විය. ඒ සිතුවිල්ලක ඡායාවක් ඇතිවීම සමගය. සිතුවිලි එකක්වත් පිළිබඳ හැඟීමක් නැත. මෙවැනි අවස්ථා 6-7කට පමණ මුණ දුන් අතර ටිකින් ටික ආස්වාදයේ කෙටි වී ගෙවි පැවති අතර හිතේ සමාධිමත් බව අඩුවන්ට විය. කාලයක කාලය ගෙවී ගියාසේ දැනුනි. හිතේ දැඩි ඒකාග්‍රතාවයක් තුළ මේ සියල්ල සිදුවිය. ස්වාමින් වහන්සේ මේ භාවනා අවස්ථාව මට ගැටලු සහජය පහදා දෙන මෙන් යටහත් විල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ කියන එකේ අහගෙන ඉනකොට ගැටලුවක් ඇහෙන්නේ නැහැ. මොකද්ද මෙතන සැකපදිලා තියෙන මොකද්ද බය උපදවන්නේ මොකද්ද අනුතුරු කරන්නේ මොකද්ද ගැටලුව කියන එක පොඩ්ඩක් මට මේ තව එක වාක්‍යයක් එක්ක කියනවනම් එක්ක ලියනවනම් මට පුළුවන් සම්බන්ධයෙන් මට අහගෙන ඉන්නකොට මොකක්වත් ගැටලුවක් තිබුණේ නැහැ. මට පෙන්තුනේ තිබුණ ගැටලු නැහැ. අඩු වුණා කියන එක. ඉතින් මොකද්ද මේක ගැටලුව කියන එක මේ කෙනා කැමැතිද සභාවට තව පුංචි මේ තොරතුරු ටිකක් අපිට දෙන්න කොතනද මේ ගැටලුව ආවේ කියන එක. මොකද්ද ගැටලුව කියන එක. ඉතින් එහෙම නැත්තම් ඉදිරියට යන්න බෑ. මට ඉතින් සමහරලාට මේ වගේ කට උතර අහන්න වෙනවා. අරස් ප්‍රශ්න අහන්න වෙනවා. එහෙම නැත්තම් අනිත් දවසේ ඔය කාරණා ඒ වාක්‍යයත් එක්ක දාන්න. මොකද්ද මෙතන ගැටලු කියන එක තේරෙනවා මට ගැටලුවක් තියෙනවා කියන නමුත් මෙන්න මේකයි කියලා කියන්න මට වැඩි ඔය කරපේකනට තේරෙනවා. එතකොට මට පුළුවන් මගේ දන්න ප්‍රමාණය හැටියට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ නිසා කරුණාකරලා ඒක ලියන්න. එහෙම නැත්තම් කියන්න. එහෙම නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ පැයක් පවන යෙදී පරයන්ක භාවනාවට පිවිසෙමි. වරහන් මම දැන් මෙතන ටික වේලාවකින් සිත සංසිඳී යන විට උදරයේ ඇතුළතින් යන්ත්‍රයක් ක්‍රියා කරන්නාක් මෙන් වේගවත් බවක් ඇතිවිය. ඒ උදරයේ ඇතුළතින් ආ ක්‍රියාකාරී බවෙන් ශරීරය ගැස්සෙන්ට වූ අතර එය නවතා ගන්නට බැරි විය. මේ ලෙස කීප වාරයක්ම සිදු විය. වම් පායේ උඩ පතුලෙන් වම් මතේ අත්ලෙත් තදවීමක් රිදීමක් ඇති විය. ඒ බව සිහියෙන් බලා සිටීමි. මුළු පර්යංක කාලය තුලම එසේ ගත විය. මේ භාවනාවේ දියුණුවක් දැයි කරුණාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සල එක්කනාය වගේ මට අහන්න ඕනේ මේ විදිහට වීම තමන්ගේ තිබුණු සැක දුරු වීමක් වුණාද නැත්නම් තියුණු බය නැතිවීමක් වුණාද අනිශ්චිත භාවය නිත්‍ය. ස්ථිර භාවයටපත් වුණාද නැත්නම් නොදන්න නොතේරෙන්නේ නැති තැනකට ගිහිල්ලා කරකොලතර වගේ වුණාද කියන එක මම දැනගන්න කැමතියි. එතකොට මට පුළුවන් මගේ අදහස් ප්‍රකාශ කරන්න. මෙහෙම වීම Tamanට තැට වැටුනේ කොතනින්ද කොතෙන්ද ගියා වගේ. තිබුණ දැනුනේ අමාරු රටනවා කියලාද නැත්නම් තිබුණ රෙඩිය පහසු තැනට ගියාද කියන එක ඉතාමත් වැදගත් වෙනවා මේකේ අර්ථකථනයක් දෙන්න. ඒකනා කැමතිද සභාවට මතේ හෙලිකරනද එනතම මං ඉල්ලා හිටනවා ආලියනකොට Tamanට ඇතිවෙච්ච හැඟීම මේක උනේ එක හොඳක් පහසුවක් ස්පාසුවක්ද නැත්නම් අමාරුවක් අසිත අනිස්තිර භාවයක් සැකයක් බයක්ද කියන එක පොඩ්ඩක් දැනුම් දෙනවා නම් හොඳයි. ඉස්සෙල්ල කනටත් මම ඒකමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස මම අද තෙරුවන්නද ආනාපාන භාවනට වාඩි උනේමි. ඊටාම දිගින් දිකට කැඩි කැඩි ගිය හුස්මනලි සංසිඳන බවක් දැනිනි. ඊටාම සංයමයෙන් යු හුස්ම ඇද්ද නැද්ද නොදැන සිටීමි. ගේමි. නමුත් හුස්ම නැතත් හේතුවෙන් ලැබුණ රූප සංඥා උඩට නැවතී නැවතී තුන් වාරයක් පහතට තුන් වාරයක් දැනෙන නොදැනෙනසේ ගලා යනවා දැනුනි. නමුත් හුස්ම නැත. රිද්මේ පමණක් ඇතුළතින් වැඩ කරයි. ප්‍රධාන අරමුණේ හිත පැවැත්විය හැකිය. අරමුණෙන් පිට හදිසියෙන් වෙනස් වුවත් අරමුණට පහසුවෙන් පැමිණෙයි. මෙසේ බොහෝ වේලාවක් සිටියත් රිද්මය එකමය. මට හිතුණා ධාතු මනසිකාරයේ වඩන්නා වඩන්නාක් නමුත් ස්වාමින්වහන්සේගේ අනුදැනුමක් නැතුව එය කරන හැකිය සිතුනි මට උපදෙස් උපදෙස් මහත් කරුණාවෙන් ලබා දෙන්න ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේම පිහිටයි අවසාන වාක්‍ය තුන නැවත කියවන්න එක කියෝන්නේ හරියට මට හිතුණා ධාතු මනසිකාරය වඩන්න නමුත් ස්වාමින් වහන්සේගේ අනුදැනුමක් නැතුව එය කරගත නොහැකිය නොහැකි බව සිතුනි මට උපදෙසක් මහත් කරුණාවෙන් ලබා දෙන්න ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඒත් මේකදී අපි ඊයේ ධර්මදේශනයේ මතක් කරගත්ත විදිහට මේ සංස්කාර නතර කරලා ඒක තැම්පත් වෙනකොට අපේ හිත විවිධ සංස්කාර කරන්න හිත දෙනවා. මේක ධාතු මනස කාර්ය කරන එක අනිච්චන් දුක්ඛං අනාත්තම් බලමු. මේක බුද්ධානුස්සති එකක් කෙරුවොත් නරකද කියලා අර තැම්පත් වෙන එකට විවිධ ගොඩ පෙරක දෝරුකම් දානවා. දාලා අර තැම්පත් වෙන එක අවශ්‍ය ගන්න හදනවා. ඒක විහිං තමා විහිම්ම භාවනා කරලා තමා විහිම්ම තැම්පත් කරගත්ත එක දරා ගන්න බැරි නිසා අපි පෑදීදියට බොරදිය දාගන්නවා. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවල යමක් නොකර සිටීමේ හැකියාව කියන එක මේකට හේම තැම්පත් වෙන්න දීලා වෙන දෙයක් බලනවා කියන එක වැඩක් කියලා හිතෙන්නේ වැඩක් කියලා හිතෙන මේක ධාතු මනසකට දාගත්තොත් මේක අනිච්චන් දුක්ඛං අනත්තම් බැලුවොත් මේක මේ මේ විදියට පටිච්චසමුපාදයට දැම්මොත් කියලා අරක මොනවදෝ කරන්න ආවා. ඉතින් ඒක තමයි ඔය මනෝ සංචේතන ආහාර කියන්නේ. ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මේ තියෙන දේ ස්වභාවික ගලණයට ගියොත් ඉන්න බෑ. අවසන් ඒක අවුල් කරන්න ඒක නිසා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා කතාවක් කියනවා. අපේ මේ පීදති ආමසෝගේ සිතිවිලි සියපතේ තියෙනවා. පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ තියෙන දෙයත් එහෙ මෙහෙ කරනවා. භාවනා කරන කට්ටියත් අතිපඬිත වෙන්න ගිය ගමන් ඉතින් එහෙම ඒක කරනවා. ඒක තමයි මේ දන්න ටිකක් මේ නිකන් ඔය ඉන්නවට ධාතු මනස්කාරය ටිකක් කරමුකෝ. අනිත්‍ය දුක ගන්නතම් බලමුකෝ. පටිච්චසමුපාදේ බලමුකෝ. ඒ කියලා අරක අවුල් කරගන්න. ඉතිගල හිතනම අනික්කටත් වැඩිය උසස් කියලා. ඇත්තට පිස්සු තමයි හොඳ එක. පිස්සු හොඳ එක කියලා ගත්තේ ඒක තමයි හදාගන්න. ඉතින් ඒක දොස් කියන්න හොඳ නැහැ. මොකද දොස් කියන්න හොඳ නැත්නම් මෙතෙන්ට කාටවත් යන්න බෑ. ඒ තරම පින් තියෙන්න ඕන මෙතෙන්ට යන්න. නමුත් අපි යටිහිතේ තියෙන කසල ටික කෂණ ගතිය කෙලස් කහට ආශව අනුසය ඇඟට නොදැනි කොට පෙරක දොරකන් දෙයි. මේ නිකන් ඉන්නට වැඩිය නරකද ධාතු මනසිකාරය බැලුවා. ඉතින් අපිට මිනිස්සු කරගන්න බෑ මේ ආපු අදහස මිත්‍රයෙක්ද හතුරෙක්ද කියලා. මහායාන බුද්ධාගමේ තියෙනවා හැන්දකොරේ තමගේ ගෙටිට්ට එන්න හදන හතුරා පුතා කියලා අඳුනගත්තොත් මොකද වෙන්නේ කියලා. ඒකල උට කන්න බොන්න දීලා බුදි කරවුවොත් ගෙට එන්න හදන හොරා තමගේ පුතා කියලා නෑදෑයෙක් කියලා වරදොල තේරුම් ගත්ත මිනිහට මොකද වෙන්නේ? ඒ වගේ තමයි මිච්ඡා දිට්ඨිය තියෙන මිනිහට කොච්චර භවනා කරත් මිච්ඡා සංකප්ප ගෝචරාසාරී ධාරමතිනෝ සාරේ චාධාර දස්සිනෝ යේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා සාරය සාරේ දන්නේ නැති එක්කනා අසාරේ විනුවට සාරේ අරගත්තට පස්සේ ඊට පස්සේ යාට දෙන වෙන්න තියෙන ලෝකේ තියෙන ඔක්කොම දඬුවම් ටික වෙනවා මොකද සංකල්පේ වැරදි. මිච්ඡා සංකප්ප ගෝචරා. ඒ විනුවට සාරේ සාරේ වශයෙන් දැනගෙන අසාරේ අසාරේ වශයෙන් දැනගෙන කටයුතු කරන එකනට දිවියොත් බලනවා බුදුනුත් බලනවා ධර්මයක් තියෙනවා. ඒත් ඒක ලීසි නෑ. මොන පොතෙන් බලලද අපි දන්නේ සාරය අසාරය දෙක. ඉස්ලාම කියපු ලියුම තුනම් පටිසම්පාදේ ඒ ධම්මයි මේ හේතු පරිච්ඡ සම්භූතං කියපු ගමන් කඩාගෙන ඒකට යනවා. දැන් මේකෙදි තියෙනවා යන්න ගිහලා බ්‍රේක් ගහගෙන තියෙනවා. පල්ලමට යන්න හදනකොට බ්‍රේක් ගහලා දිනවා මේ ස්වාමීන් වහන්සේ මොනවා කියයිද නැත්තර මං කියන එකත් මටත් විශ්වාස නැහැ මොනවා කියයිද කියලා. කියන එකත් කියනවා. ඒක නිසා නතර කරලා තියෙනවා. ඒ දෙකේම තියෙන එකම ලෙඩේ මිච්ඡා සංකප්ප ගෝචරා. අපිට නිකන් ඉන්නම බෑ. බුදුහාමර කොච්චර භාවනා හරියටියට හදලා දුන්නත් අපි ඒකට අපකප වෙලා භාවනා කළත් ඒ වෙලාවට මිච්ඡා සංකල්පේ නම් ඉදිරියට ආවේ මේක මිච්ඡා සංකල්පයක්ද මේක සම්මා සංකප්පයද කියලා බේරුම් ගන්නේ මොකෙන්ද පැමිණිච්ච දේ බාර ගන්න මොනම දෙයක් දැම්මත් ඇහැකට ගුණක් වටනවා කියලා වගේ හිතා ගන්න මොන දෙයක් හරි Taman අගයක් දුන්නා නම් ආඩම්බරයක් දුන්නා නම් චේතනාව පහළ කරා නම් කතාවක් ගෙතුවා නම් සංස්කාර වෙනවා චේතනා පහළ වෙනවා එන්න මේක නොකර ඉන්න පුළුවන් නම් සබ්බපාපස්සා කරනම් කියන එකේ අවසාන කෙලවර ඔය කතා කරා. යමක් නොකර මේ වෙන දෙයට වෙන දෙන දෙයට ඒකට වෙන්නේ කම්මැලි. ඒකාකාරී. නිදිමතයි. ඒ නිසා ඔය නිකන් ඉන්නකොට හොදි බොමු කියලා නිකන් නිකන් ඉන්න එපා කොහොම කොහම හරි ගහපල්ලා බප්පෙස්සන් කියලා අලුත් කලාවක් ඉගෙන ගන්න. මෙහෙට එනවා හරියට ඒ කලාකාරී. ඉස්සන වලට සෑහෙන්න එනවා මේ අලුත් කලාව හොයාගත්ත කට්ටිය නිකන් ඉන්නකොට ඔය පෙස්සන් ගන්න. මම මන් දන්නේ මම මෙහෙම කියනකොට මේ ලියනෙක් කියපු එක්කනට කමටාන සුද්ධ වෙනවද කියලා. අද කියන්න තියෙන්නේ ඒන හැම සංකල්පනාවක්ම මාර්ගපාක්ෂික බව තේරුම් ගන්න. ඒන හැම සංකල්පනාවක්ම කෙලෙස් බව තේරුම් ගන්න. ඒන සමකල්පනාවකම මමයි ඉන්නවා කියලා තේරුම් ගන්න. ඒන හැම සංකල්පනාවකම මාන්නේ තියෙනවා කියලා තේරුම් ගන්න. ඒන හැම සංකල්පනාවකම තෘෂ්ණාව තියෙනවා. මේ මොනක්වත් නැත්නම් මොනක්වත් නැත්නම් මේ ප්‍රපංච දාගන්න හදන. ප්‍රපංච නොකළ යුත්තනක ප්‍රපංච කරනවා. හරි අමාරුයි ඒකේ මේ හොඳ නරක හරි වැරදි තේරුම් කරලා දෙන්න. ඉතින් මේක වැඩි මට දන්නේ නැති නිසා මම මේ දන්න පැති වලින් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ ධාතු මනස්කාර කතාවක් මොනවාක්වත් තොන්න තිබුණු ක්‍රමය හොඳයි. එහෙමම කල් කාලයට ඉඩ දුන්නා එයා හරි දැන්න ගෙනියනවා කියන එක තමයි උත්තරයක් වශයෙන් කියන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනේක්මි. දැනට වසරකට පමණ පෙර පටන් ආසනයට හුරු වීමට උත්සාහ කෙලිමි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට මාහට එක ඉරියව්වකින් විනාඩි 30ක් පමණ නොසෙල්වී සිටිය හැක. අඟල් 3ක් 4ක් පමණ උස් වූ යම් මතු පිටක වාඩි වී කොන්ද ප්‍රදේශයේ මදක් හේතු කරගත යුතුය. නිදිමතක් එන්නේම නැත. මෙසේ වාඩි වී මද වේලාවක් එම ඉරියව්ව නිරීක්ෂණය කෙලිමි. මම දැන් මෙතන සිටිමි. වරහන් ඇතුලේ ක්‍රමෙන් ශරීරයේ ලිහිල් විය. මේ ආකාරයට විනාඩි 30ක් හෝ ඊට මදක් වැඩිපුර නොසැලී හිටිය හැක. නමුත් වරහන් ඇතුළේ නමුත් යම් කිසිවකට හේතු වී නොසිටියහොත් ඊතරම් වේලාවක් සිටිය නොහැක. ශරීරයේ ලිහිල් වීමේදී පැත්තකට ඇලවී යයි. සමමිතික බව නැති වී යයි. එවිට ඉරියව් වෙනස් කළ යුතුය වේ. මෙසේ එක ඉරියව්වක වැඩි වේලාවක් සිටින අතරම නාසයේ වම් කෙළට සිත යොමු කෙලෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය පැහැදිලිය. උණුසුම්ය. මුලදී තදට රළුවට බරට දැනෙන හුස්ම පසුව සැහැල්ලුවට තුනියට දැනෙන්නට විය. එය ලී කොටයක් මෙන් දැනි පසුව ලෑල්ලක් මෙන්ද තුනී ලෑලි පතුරක් මෙන්ද දැනුනි. ඊටත් පසුව කඩදාසියක් මෙන් තුනී විය. පසුව ඒද නොදැනී ගියේය. නමුත් හුස්ම තිබෙන බව දනිමි. එහෙත් දැනෙන්නේ නැත. මෙසේ ටික වේලාවකට පසු උරහිස් උස් පහත් වන බව දැනුනි. ටික වේලාවකට පසු එකී සැහැල්ලු බව නැති වී ගියේය. මෙම සැහැල්ලු බව පවතින විටදී කෙලගලීමේ අවස්ථාවක් ඇතිවන්නේය. එපමණකින් හෝ ශරීර නොසෙල්වෙන්නේය. මුඛය, තොල් ආදී වේලි ස්වභාවයක් ගන්නේය. සමහර විටක ඉනෙන් පහළ හිරිවැටෙන ස්වභාවයක් ගනි. භාවනාවට වාඩි වූ සෑම දිනකම මේ සහැල්ලු බව ඇති නොවේ. ප්‍රමාණවත් විවේකයක් හා ප්‍රමාණවත් ආහාරක් ලබා ඇති විට පමණක් මේ తත්වය ඇති වේ. මේකේ සහැල්ලු බව තුල විශාල ප්‍රීතියක් ඇති වේ. නිින්ද නොගිය බව, ක්ලාන්ත නොවූ බව, විශ්වාසයේ ඉදිරි කටයුතු සඳහා උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ දෙපැත්තක් පුළුවන් අපිට ජීවන ගැන සාකච්ඡා කරන්න. පස්සේ සඳහන් කරලා තියෙනවා සමහරලාට හරියනවා සමහරට හරියන්නේ නැහැ. ඉතින් ඒක බුදුචානන්තේ පිළිගන්න දෙයක්. ආධුනිකයට හැම ගහන ගහන හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හරියන වෙලාවේදී සමාධිස්සච නිමිත්තක් ගාහී යෝති කියලා ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙනවා පසු කාලින අටුවාචාර්යන් වහන්සේලා එක නවාකාරී චිත්තානි තික් ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා තමන් ළඟ තියෙන මේ සද්ධාදී ඉන්ද්‍රිය දැන් තිනටදී තියුණු කරන්න තීක්ෂණ කරන්න සංවේදී කරන්න ක්‍රම නමයක් කියලා දීලා තිනවා එකක් තමයි සමාධිස්සච නිමිත්තක් ගාහි හෝති යම් වෙලාවක තමන්ට මේ හිතේ තැහැල්ලු ගතිය ආවනම් ඒ නිමිත්ත ඒ තැහැල්ලු ගතිය එන්නේ වාඩුනේ කොයි වෙලාවේද කොයි දිශාවට හැරිලාද සක්මනකට පස්සේද නෑමට පස්සේද කෑමට පස්සේද හිත මොන විදියෙ වාතාවරණයකට තිබුණා කියලා උදව් වුණා වූ විචල්්‍ය සාධක ටික හොඳට සලකා බලන්න කියනවා. සලකා බලලා නැවත නැවතත් ඒ ටික සපයලා දෙන්න කියනවා බොහොම බයපක්ෂ ඇතුව. එතකොට හරියන තියෙන ඉඩ වැඩි. ඒ නිසා හරියේ හැම වෙලාවකම උදම්මනනවා වෙනුවට ඒකට උදව් කළා වූ විචල්්‍ය සාධක මොනවද කියලා. නිමිත්ත ගන්න කියලා කියනවා. එහෙම ගත්තේ නැත්නම් Tamanට වර්ධින පරියන්ක එනකොට චිත්ත ශක්තිය අඩු වෙනවා. අදිෂ්ඨාන ශක්තිය අඩු වෙනවා. හරියන පරියන්ක එනකොට අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. අන්න වැඩෙන වැඩෙන වෙලාවේ ඒකට හේතු වෙන ආසන්න කාරණා පදට්ඨාන කියලත් මේකට කියනවා. නිමිත්තක් ගන්නවා කියලත් කියනවා. එහෙම කෙරුවොත් තමන්ට මේ ලැබිලා තියෙන අත්දැකීමෙන් තමා විසින්ම ඉදිරියට යන පාරක් හොයාගන්න. ඒකට බුදුරජාන් වහන්සේ දෙන උපමාව පියාකුස්සෙක් සතෙක් අල්ලගන්න ඒ සත්තු හැසිරෙන තැන් හොඳට දැනලා ඒ සතා යන්නේන මාර්ගයේ ගහක් ඇතුළේ හැංගිලා බලාන ඉන්නවා. පියාකුස්ස ගහක් හේවණල්ලකට කොලයක් හේවණලට ගියාම පේන්නේ නැහැ. පේනුනේ නැතුනට හොඳට බලාන ඉන්නවා. ඒ කණ්ඩායමේ අනකොට. යනකොට බලනවා දුර්වලයම අල්ලගන්න. හිතා ගන්න මූ තමයි දුර්වලයා. එයා කොටු වෙනකන් ඉන්නවා බලාගෙන. බලාන ඉඳලා එයා විදිනවා ඒ Taman ඉන්න ගහේ ඉඳලා එක පාරට ආපු ගමන්ම අර දුර්ලසත් අල්ලගෙන එහෙම අහසට නැගිනවා. එහෙම නැත්තම් පොළොවට ගියොත් සත්තු මෙයාව කාලා දානවා. අහසට ගියොත් මෙයාගේ රාජ්‍යය. ඒ නිසා ඊයක වේගෙන් ගියා සතා ගත්තා. ගත්ත ගමන්ම අහසට නැගිනවා. ඉතින් අහසට නැගලා දැන් මගේ රාජ්‍යය මට දිනලා තියෙන වෙලාව ඌ ඒ ගොදුරු කණ්ඩ ඉස්සලා තමයි හිටපු තැනත් සතා හිටපු හැටිත් ගහපු ගැහිල්ලත් Taman මෙතෙන් ආපු පාරත් නැවත සලකා බලන ගතියක් තියෙනවා කියලා බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥානෙ බුදුහාමුදුර කියන. ඒ වගේ සමාධියක් හරිය වෙලාවේ ගොදුරට ඇහගත්ත පියාකුස්සෙක් වගේ හැරිලා බලන්න කියනවා. මම මේ සක්මනකට පස්සේද එහෙම නැත්නම් නෑමකට පස්සේද එහෙම නැත්නම් ඔය කියන තේ පිටියට හේතු වුණාට පස්සේද එහෙම නැත්නම් බඩේ ආහාර තියෙන වෙලාවකද උදේවරුවේද හැන්දවරුවේද නැත්නම් මලප්පහන පූජා කරලා අදිෂ්ඨාන ශක්තියක් ගත්ත වෙලාවේද සීලයක් සමාදන් වෙච්ච වෙලාවද කියලා ඒ කාරණා ටික ඒ නිමිත්ත පොත්වල බලන්න යන්න එපා පොත්වලින් සත්‍ය පහක වැඩක් නැහැ මේ Tamanට වෙච්ච එක වටනවා අන්න ඒ විදිහට මේ නිමිති නැමෙත නැවත ආයෝජනය කරන්න කියනවා අපි මේ මේ නේවාසික භාවනා වැඩමුළු සකස් කරන්නේ යම් කිසි කෙනෙකුට මෙතනදී ඒ ක්ලාසේ අහුණා නම් එයාට ඒ විචල්්‍ය සාධක ටික හොල්ලන්න නැතුව හේම දෙන්න ඕන. ආයෙදර ගෙදර ගිහිල්ලා ගෙදර බුදියන් ඉඳලා රෑ කෑල කෑම කෑම කාලා හෙට උදේ එනකොට ඉන්නේ වෙන සම්පූර්ණ වෙන මිනිස්සේ. ඒ මේ පැවිදි වෙනවයි කියලා කියන්නේ භාවනා යෝගී ජීවිතයක් ගත කරනවා කියන්නේ එහෙම නැත්නම් මේ නේවාසික භාවනා වැඩමුළු කියන්නේ අර විචල්්‍ය සාධක ටික එහෙම හිර කරලා තියෙනවා. දිගට මේක යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ රිසෝස්ෆුල් අවස්ථාවක් වෙනවා මේ බොහොම සම්පත්‍තිකර අවස්ථාවක්. හිමීට ජාම බේර ගන්න ඕනේ. මේ ඇති වෙන එකලස වැඩි වෙන විදියටත් අවුල් වෙන ඒවා අඩු වෙන විදියටත් තියෙන සාධක හොඳටම ඇති. ඒවා කාර්යක්ෂම විදියට ගොනු කර ගන්න පුළුවන් නම් එයාට තමන් ගොනු කරන ප්‍රමාණයට ප්‍රතිඵල හෙට හම්බ වෙනවා. ඊට පස්සේ ඒකම ඉදිරියට යනවා. ඒක නිසා හේත් වෙලා භාවනා කරනත් අඬහව ගෑමනක් තියෙනවා මේකේ. ඒ කියන්නේ බිත්තියක් ඉල්ලනවා. නිවන් දකින්නම් බිත්තියක් ඕනයි කිය. ප්‍රශ්නෙකුත් නෑ හැබැයි. ඉඳලා හිටලා ගිහිල්ලා බිත්තික දෙහිත්ලා බලන්න. නමුත් මතක තියානින්න ඔය බුරුමේදී විශාල වශයෙන් මේ චෝදනා කරනවා මේ ලංකාවේ බෞද්ධයා බුදුරජාණන් වහන්සේ බෝධින් වහන්සේට පිට දීලා වාඩිලා නිවන් දැක්කයි කියනවා කියලා. ඉතින් බුදුම ශාන්සලා අහනවා බෝධින්නාංශයේ අරළු බැස්සට පස්සේ පිට දෙන්න පුළුවන්ද කියලා. අරළු බැහැලා බුදුරජාණන් බෝධින්නාංශික මේ ඒ වායෝ මුල් ආවට පස්සේ ඒක පිට දෙන්න බෑ. බුදුරජාණන්සේ හේවණ ගත්තා විතරයි. එදී අපි වෙලාව බුදුහාමුදුරු බුදු වෙච්ච තැන පිටිපස්සේ භෝගයක් ඇඳලා තියෙනවා. හරියට බුදුරජාණන්සේ ආතරයිටිස් තිබුණා, කොන්දේ අමාරු තිබුණා. ඒ මේකත් තිබුණේ නැහැ. 7 16 ගේ බලයක් තිබුණා. ඒක නිසා විනාඩි 30ක් කරනකොට බොහොම දක්ෂයි. පිටික හේතු නැහැ කියලා මම කිසියෙත්ම අපරාධයක් විදිහට සලකන්නේත් නැහැ. වරකේ ඉඳලා බලන්න. ඒක ඇති කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකට වාසිද නැද්ද කියලා තමන්ට තේරෙනවානේ. ඒ වගේම බලන්න මේ 30 ඊට වෙගෙ මට 35ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන යනවා. ඒක රජ ප්‍රතිඵල නෑ නම කාලය ගන්න පුළුවන්. මේ විදිහට මේ දැනට තමන් ළඟ තියෙන මේ අඩුම කැඩුම ටික මේ ක්‍රමසා විදි මොන්න බුදු කෙනෙකුට දෙඩි වටිනවා. මොකද දැන් තමයි උපයාගත්ත දේ. මේ ටික සකස්කරන වැඩි කාර්යක්ෂමතාවයක් සඳහා ඒක පිළිබඳ බුදුහාමරණ කිසිම සැකයක් නෑ අපි ඔක්කොටම සමාන ඥානයක් තියෙනවා. මේ දන්න ටික දිනු කරගන්න අපිට සමාන ඥානයක් තියෙනවා. ඒවැනි දෘෂ්ටි කෝණයක් තමයි ඕන කරන්නේ. මට අලුතෙන් ගන්න මොනවත් නැහැ. මේ තියෙන ටික ගොනු කරගෙන මම දිගට දිගට යනවා කිව්වොත් හැමදාම ලুকু පිමි පනින්න යන්න එපා. පොඩ පොඩ පොඩ පොඩ කරන ගියොත් ආදුනිකෙක් වුණත් ඔය තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා කතාවක් තියෙනවනේ. ඒ නිසා හම්බෙලා තියෙන ටික හොඳටම ඇති හොඳ අවස්ථානෝචිත ප්‍රඥාව දාලා ටික ටික ටික ටික දිනු කරන යන ක්‍රමයට ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය හොඳයි කාටවත් ධෛර්යමත් වෙන විදියක් තියෙනවා. නිර්වන් සරණයි ගරු ස්වාමින් වහන්ස මම පර්යංකේ සිටිමින් ආස්වාද ප්‍රස්වාස මෙනෙහි කරමි. මෙසේ කර මෙසේ වාර 10ක් 15ක් පමණ මෙනෙහි කරන විට මගේ වම් මුරේ වේද තද වේදනාවක් දැනුනි. මම වේදනාව වේදනාවයි මෙනෙහි කරමි. වේදනාව අඩුවන විට ආස්වාද ප්‍රස්වාසයේ නොදෙනී යන බව වැටහිනි. ඒ දෙස බලා සිටිනා විට නොදැනීම මගේ හිස පහතට වැටිනි. මම නිදා සිටිනාසේ හැඟුණත් මම නිදා නොසිටි බවක් වැටහි. සිත ගැඹුරටම කිඳා බැස ඇති වාසිය දැනිනි. මේ ඉරියව්වෙන් සිටන විට මා ගැස්සී වැටෙන්නාක් මෙන් දැනි ගැස්සී පියවි සිහියට පැමිණීමේ මෙසේ වීමට හේතුව කරුණාවෙන් පහදා දෙන්න. මගේ භාවනාව නිවැරදිද? මට මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ විදිහට හිත කඩාවැටි පළමෙනිම අවස්ථාවද මේක නැත්තම් ඔය ටි ඉස්සලත් මේක වෙලා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. ඒ ඒ ලියපෙකනට මම මේ ආමන්ත්‍රණය කරන්නේ මේක මේ ඉස්ලාම් මතාවට වෙච්ච එකක්ද එහෙම නැත්නම් මීට කලින් මේ වගේ වෙලා අත්දකලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. පොඩ්ඩක් පොඩ්ඩක් ඉවසන්න. ගරු ස්වාමින් වහන්සේ මම භාවනා කරන අවස්ථා 3-4 කිදිම එහෙම වුණා. ඉතින් ඒක මට පහදා දෙන්න කියලා තමයි මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. ඔය එතකොට මම තව ප්‍රශ්නයක් අහනවා මේක වෙන්න වෙන්න වෙන්න මේක පිළිබඳ සැක බය එහෙම නැත්නම් අනිශ්චිතතාවය වැඩි වෙනවද? එහෙම නැත්නම් මට මේක දිගට කරගෙන යන්න පුළුවන්. මේක තිබුණාට මට භාවනා කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසයේ වැඩිවීමක් වෙනවද? කොයි අතර දෙයන්නේ? විශ්වාසයක් තියෙනවා එහෙම දිගටම ය아가න්න පුළුවන් වෙයි කියලා. එච්චරයි මම හිතියත් නැතත් ඔච්චරයි කියන්නේ. ওই ප්‍රශ්න දෙක තමන්ගෙම අහගන්න හැමදාම මේ පළවෙනි වතාවට නෑ. ওই ඉස්සර වෙලා තිනකොට දැන් දෙතුන් සැරයක් වෙනකොට මට දැන් තියෙන විශ්වාස වෙන්න. ඒච්චර තමයි. ඕකට තමයි බුදු කියන්නේ. එතන බොහොම සන්තෝසයි මේ මයික් එක අතර ගත්තා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් පාදයන් වහන්සේ ආනාපානසති භාවනාවේ යෙදෙමින් පරයන්කේ සිටියේදී ක්‍රමෙන් සංසිදී ගොස් හුස්ම ගැනීම හෝ පිටවීම දක්නට නැති තත්වයක් ඇති අවස්ථාවේ සිතුවිලි ගලායමක් ඇතිවේ. ඒතද බලා සිටියේද සිතුවිලි ගලායම දිගටම පවත්නා විට මගේ භාවනා අරමුණ ආනාපාන සතිය බව සිහිකොට වමනායෙන් හුස්ම ගැනීම හා පිටවීම සිදු කරන්නට පටන්ගෙන නැවත භාවනාවට ඇතුළත් වුණා. මෙසේ කිරීමේ වරදක් ඇද්දයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට සියලු යහපත සැලසේවා. දිගාසිරි ලැබේවා. මම දැන් හරස් ප්‍රශ්න ඇහිම බුරුද්දට ගිහිල්ලා මගේ. මේ කෙනාට ඒ විදිහට නැවත ආයාසයෙන් හුස්මට ගියාට පස්සේ හිත නිවිහන හිල්ලේ හුස්මත් එක්ක හිටියද නැත්නම් හිත පෙරලි කරමින් හුස්ම මේ ආචාර පිටසොත් විශ්වාස බලා ගන්න බැරුව කරදර වුණාද කියලා මේ හිත ගැනීම හොඳයි කියලා කියමුකෝ එහෙම ගත්තට පස්සේ වෙච්ච දේ පොඩ්ඩක් අපිට කියන්න කැමතිද සභාවට කවුද ලියපු එකන ගඩුකටයුතු ස්වාමීන් වහන්සේ ඒ සිතිවිලි එන්න ආපුවාම එකක් කර එකක් දිගින් දිගටම එනවා ස්වාමීන් වහන්සේ නෑ මම ඇහුවේ ඒ වෙලාවේදී හයියෙන් හුස්ම අරගෙන හරි නැවත ආනාපානට ගියාට පස්සේ ආනාපානෙත් එක්ක ඉන්න පුළුවන්කම තිබුණාද නැත්නම් ආනාපානෙ ආයෙත් විසිරලා ගියාද නෑ ස්වාමීන් වහන්සේ ආනාපානෙට යන්න පුළුවන් වුණා ඒක දිගට යන්න පුළුවන් එච්චරයි එහෙම වුණා නම් ආයාසයෙන් ගත්තත් ප්‍රශ්නයක් නෑ ඉස්සරහට Tamanට ලැබෙන අතවාසිය තමයි නැත්නම් පෙර නිමිත්තක් වශයෙන් කියන්න පුළුවන් ඉස්සරහට ඔච්චර දඟලන්නේ නැතුව ආනාපානට ලේසියෙන් ගන්න පුළුවන් වෙයි ගත්තට පස්සේ Tamanට තේරෙයි අතරමං වෙච්ච කෙනෙක් මම්මුලා වෙච්ච කෙනෙක් ආය නැතු පාරට වගේ නැත්නම් gedara වගේ Tamanට ඉස්සරහට තීරේ ආනාපානෙ තමයි මට තියෙන ගැලවුම් කාර්යය. ආනාපාන තමයි සතියේ තියෙන ප්‍රධානම අරමුණ කියලා මොන කරදරයක් වුණත් හිතවිලි බහුල වෙනවා වේදනා බහුල වෙනවා සද්ද බහුල වෙනවා කොයි දේ වුණත් අමෝරාවෙන් හරි ආනාපානට ගත්තට පස්සේ හිටිනවා නම් ඒ ප්‍රයත්නයේ කරපු අනුග්‍රහයක් තමයි ඉස්සරහට මොකද වෙන්නේ? අච්චර ප්‍රයත්න කරන්නේ නැතුව ගන්න පුළුවන් වෙනවා. ඒක Tamanට මේකට කියන්නේ සතුප්පාද කියලා වචන බුදුහාමර පාවිච්චි කරනවා. අන්දමන්ද විනාට පස්සේ පොඩ්ඩක් තටමලා පොඩ්ඩක් ආයාස කරපු ගමන් මූල කර්මස්ථානේ ඇවිල්ලා Tamanට ඔඩොක්කට Tamanගේ බබා ඔඩොක්කට ගත්ත අම්මා කෙනෙක් වගේ අරසාව දෙනවා. ඒ ඒ සතුප්පාදය ඉගෙන ගත්තොත් නැත්නම් මේ සතුප්පාදය පුහුණු කළොත් මරණ චිත්තක්ෂණයේ හිත වික්ෂිප්ත වුණත් සුගතියකට යනවා කියලා බුදුහාමෝ සෝතානුදත්ත සූත්‍රය විස්තර කරලා තියෙනවා. මේ ජීවිතයේදී කලබල වෙනකොට ආරක ස්ථාන හොයන්න පුරුදු කරලා සතියට ආරමුණු හොයන්න පුරුදු කරලා මෙතන කියන විදිහට ආහනපාන හොයන්න පුරුදු කරලා පුරුදු කරපෙන්නාට මොන කරදරයක් වුණත් එච්චරයි ආරක්ෂක යන්ත්‍රයේ තියෙන්නේ. ඒව නැතුව මේ පුද්ගලික හමුදාවල් තියාන පිස්තෝල තියාගෙන කොයි දේ කරනවටත් වඩා ඒ හිත Taman පුරුදු කරපු අරමුණට ගන්න හදන එක හොඳයි. ඊට පස්සේ හිත හිටියනම් හොඳයි. ප්‍රශ්න අහලා තිබුණේ ඒකද කියලා ඒක හොඳයි. ඒත් ඉස්සරහට තියෙන දේ පෙර නිමිත්තක් දෙන්න පුළුවන් අනාගත වාක්‍යයක් කියන්න පුළුවන් ඉස්සට ඉස්සරහට ওই වැඩේ මම සම්බන්ධ නොවි ඉබේ වෙන්න පටන් අර ගන්නවා එදාට තමයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන විදිහට සතිය ආරක්ෂා කරන එකනාව සතිය විසින් ආරක්ෂා කරන්න පටන් ගන්නවා තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සාමාන්‍ය වශයෙන් ටික වේලාවක් ඇවිදගෙන යනවා. පසුව වම දකුණ වශයෙන්ද එසේ හොඳට පුහුණුවාට පසුව ඔසවනවා යවනවා තබනවා. ඔසවන්න හිතෙනවා යවනවා තබනවා වශයෙන්ද සක්මන දිගටම කරගෙන යනවා. වම දකුණ කියලා පාදයේ තබන විට පාදෙහි සහ කයෙහි ලොකු බරගතියක් දැනෙනවා. ඔසවන විට සැහැල්ලු ගතියක් ඇති වෙනවා. ඔසවනවා යවනා වශයෙන් යෙදෙන විට එම බර ගතිය අඩු වී පාවෙලා යන ගතියක් දැනෙනවා. සමහර වෙලාවට කකුල අනික් කකුලේ පැටලෙන පැද්දෙන ගතියක් ඇති වෙනවා. මේ අන්දමින් ටික වේලාවක් ගමන් කරන විට ශාන්ත සැහැල්ලු ගතියක් දිගටම පවතිනවා. හිත කය ගැන යොමු වෙනවා. හොඳ සමාධියක් ඇති වෙනවා. එසේ පැයක් පමණ සක්මනේ යෙදී පරයන්ක භාවනාවට යනවා. වැඩි වේලාවක් නොගොස් සතිය පිහිටනවා. එහිදී හිත සමාධි වෙනවා. මෙසේ ආනාපාන සතිය සතිපට්ඨාන භාවනාවේ ඇති විදියටයි මට පුරුදු වෙලා තියෙන්නේ. හුස්ම ගන්නා විට දිග ආස්වාසයක්ද, කෙටි ආස්වාසයක්ද, හුස්ම හෙළන විට දිග හා කෙටි වශයෙන් තීරුම්ගෙන ඒ විදියට භාවනා කරගෙන යනවා. පසුව ආස්වාස ප්‍රස්වාස මුල මැද අග වශයෙන් බලමින් ධාතු වශයෙන් ඒවා හඳුනාගනිමින් දිගට පැයක් පමණ භාවනා කරගෙන යනවා. පසුව ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් වශයෙන් බලනවා. මෙහිදී හිත හොඳට සමාධි වෙනකොට හුස්ම නොපෙනී යනවා. මෙම අවස්ථාවේදී නිින්ද යනවා වගේ දැනෙනවා. ඒ සැනින්ම තිගැස්සී පැත්තකට විසිරෙනවා. නැවතත් ආනාපාන සතියෙම යෙදෙනවා. මෙසේ ඇතිවීමට හේතු මොනවාදයි පහදා දෙන්න. ඉදිරියට කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. අර ඉස්සලා ප්‍රශ්න දෙකට හම්බෙච්ච හරස් උත්තර දෙක එකතු කරලා ගත්තොත් හිත එක පාරට ගිහිල්ලා කැස්සිලා අවදි වෙනවා. අවදි වෙලා ඊට පස්සේ ඒක ආයාසයෙන් හෝ ස්වභාවයෙන් ආනාපානට යනවා. ටික වෙලා ගියාම ආයෙත් ඔක තැම්පත් වෙලා ආයෙත් ගැසෙනවා. ඉතින් මේ විදිහට මේ ලියපු එකනට නැවත නැවත ගැස්සීමෙන් පස්සේ ආනාපානෙට එනකොට වඩා හුරු ගතියක්ද එන්නේ නැත්නම් gedere ඉන්න වගේ අතහැරලා කරකුලා තැරට පස්සේ නැවත ගෙදර එන වගේ ගතියක්ද තියෙන්නේ නැත්නම් මේක වෙන්න වෙන්න බය වැඩිවීමක් සැක වැඩිවීමක් අනිශ්චිතතාවයක් වැඩිවීමක්ද වෙලා තියෙන්නේ කියලා මට දැනගන්න කැමතියි. කැමතිද මේ ලියපෙකනත් කට උත්තර දෙන්න? ඉන්න බෑ දැන් මෙච්චර මේවා කතා කරන මොන බයද ඉතින් ආයේ. ඒකත් ලියවනවා නම් කොලේ අයකතියක් එන්නේ නැහැ කියලා ඊට පස්සේ කොලේ සාක්කුවේ දාගෙන ගතියිනේ මට දන්න ඕනේ නැහැ ඊට පස්සේ. කමඨාන සුද්ධ වෙනවා. නිතර බලන්න මේ කටයුතු කරනකොට එක සැරේදී බයක් වෙන එක සාධාරණයි. නමුත් ඒකට අහන්න කෙනෙක් නැහැ, කරන්න දෙයක් නැහැ. ඒදීදී කරපං එච්චරයි යෝගාවචරය කියන්නේ. දෙවෙනි තව ආයෙත් වෙනවා. ආයෙත් වෙන කරනකොට කරනකොට ඔය දෙවිලේ දකින්න කුකුල ආයෙ කරමලා මේ වේලේ පෙනේ හකසීම සුදු වෙලා කිව්වා වගේ. ඔය බය ඇරෙන එක තමයි මේ සංසාරෙට තියෙන බය අයින් වෙනවයි කියලා කියන්නේ. ඒක කරලමයි අරින්නේ තියෙන්නේ. කවුරු මොන උත්තර දුන්නත් තමන්ම කරලා කරලා කරලා ඒ බය ඇරෙනකොට තේරෙනවා ඒක මේ ආධුනිකයට හිතා ගන්නවත් බෑ. සතිය නැති වෙනසකට හිතා ගන්නවත් බෑ. සතිය තියෙනකොටවත් බෑ. සතිය තියාගෙන මේකටම යෙදෙන්න ඕනේ. එතකොට ගහනවා ඒ පැත්ත දමලා ගහනවා මේ පැත්ත දමලා ගහන රොටි අර ගෝදම්බ රොටි ගහන දැකලා තියෙනවද පාරයි? රිද්ද රිද්ද වහන වගේ ගහලා තියෙන මොකද්ද මේ? අපි කියන්නේ ගෝදම්බ රොටි කියලා. එයා පැත්තට රුසක් ගැහුවා මේ පැත්තට රුසලක් ගැහුවා දෙක තුන ගහනකොට මේක නිකන් පොලිතින් එක වගේ ඇදලා ඉස්සර ගන්නකොට පිටිකුලිය තියෙන්නේ ආනේ ඒ දේ වුණාට පස්සේ තේනවා බුදුරජාණන්සේ කියලා තියෙන්නේ මේ භාවනාවට හිත වැටුණාට පස්සේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන් ඒ කියන්නේ විශ්වාසය වැඩෙනවා ඉතින් ඒක ඇත්තටම මම වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන එක වැඩමුළුවකින් බලාපොරොත්තු කරන ලොකු වැඩි අපි බලාපොරොත්තු වෙන වැඩමුළුවකින් අරමුණට මුණ දාගෙන ඉන්න හරි ගැසලා දුන්නාට පස්සේ ඒ විතර හරි අතිරේක ලාභ මේව ඇත්තටම අතිරේක ලාභ. ඒ වගේ ඉදිරිපත් කරන එක ලියලා ඉදිරිපත් කරන එක අනික් අයට ධෛර්යයක්. ඒක හරි නෑ කියලා කියන දෝෂ කියන්නත් බෑ. නමුත් ඒක හරි ගිය කෙනෙක් හරියට ඒක තභාවට ඉදිරිපත් කරනවා නම් කෙනෙකුට තේරෙනවා මේ මේ වගේ සභාවක ප්‍රශ්නයක් අහන්න ඕනේ කොහොමද කියලා. කමඨාන් වාර්තා ලියන්න ඕනේ කොහොමද කියලා. එතකොට අනික් අය පාරට වැටෙනවා. ඒක නිසා මෙයාට විතරක් නෙමෙයි මම ස්තුති කරන්නේ. අද ඉතින් තුන්වෙනි හතරවෙනි දවසනේ මීට පස්සේ ඉතින් පාරට වැටෙනවා. ඒකෙදි ඒ අර පහුගිය ගත කරපු දවස් තුන හතරට ලැබිච්ච අනුග්‍රහය හැබැයි මේක පුංචියට සලකන්න එපා. පාරට වාහනේ දාගත්තයි කියන්නේ පොඩි වැඩක් නෙවෙයි. දැන් තියෙන්නේ පාරෙන් පැටල ගන්න නැතුව මේක දිගට ගෙනියන එකයි තියෙන්නේ. ඕක තවදුරටත් ගැස්සි ගැස්සි යන්න දෙන්න අන්තිමට ගැස්සීමත් ආනාපානෙ වගේම සංසිඳෙන්න පටන් ගන්නවා. සෝන්ස අවසන් ප්‍රශ්නය ලිඛිත ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පර්යංක භාවනා මම පළමු දවස දෙවන තුන්වන දවස් සහ අද දවසේ පර්යංක භාවනා කරන්න. මුලින්ම කය හිඳවා සිටින ආකාරය නිරීක්ෂණය කළෙමි. වරහන් ඇතුළේ විනාඩි දෙකක් තුනක් පමණ. ඉන්පසු මම දැන් මෙතන කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. එසේ කරන විට මාහට අධ්‍යක්ෂකෙමිට සිද්ධ දවස් wen wenව ලියමි. පළමු දවස මම දැන් මෙතන මෙනෙහි කරන විට ඇත්තට මේ වගේ වෙනකොට මට හොඳම තොරතුරු දුන්නොත් ඇති. හැමදාම ඒක ලියන්න ඕනේ නැහැ. ඒ නිසා ඕකේ අන්තිම තොරතුරු ටික විතරක් කියන්නේ මේ ආසන්නම කරපු පරියන්ක ඒක ඔක්කොටම මතක තියාගන්න. ඒ ඉතිහාසයේ තමන්ගේ වාර්තා පොතේ ලියන්න. කමඨාන් සුද්ධ කරන ලාවේ තමන් හොඳයි කියලා හිතන හොඳම පරියන්කේ විතර සහ හොඳම ධක්මනේ විතර කිව්වොත් ඒක හොඳටම ප්‍රමාණවත් සාකච්ඡාවක්. අද දිනය පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල ගැන කිසිදු බලාපොරොත්තුවක් නැමැතිව මම දැන් මෙතන භාවනාව ආරම්භීමි. සිතවිලි එන විට ටික වේලාවක් එය දැනගතිමි. සිතවිල්ලක් සිතවිල්ලක් යා මෙනෙහි කළෙමි. එවිට සිතවිලි එකින් එක සිතට ගලා ආවත් ඒ සියල්ලම සිතවිල්ලක් කියාද මෙනෙහි කළෙමි. සිතවිලි අතරතුරද මම මූල කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. දිගටම මූල කර්මස්ථානයේ මෙනෙහි කරන විට මිනිත්තු 45ක් පමණ ගිය තැන මා බලාපොරොත්තු නොවු හුස්ම මට දැනුනි. අද දවසේදී ඒත් දෙවන දවසට වඩා වෙනස්ය. ඊතා දිග ආශ්වාස හතරක් හෝ පහකුත් ඊට ටිකක් කොට ප්‍රශ්වාස හතරක් හෝ පහකුත් මට වැටහිනි. මා හුස්ම කිසිදු කැමැත්තක් නැතිබුණද මගේ මුල් කර්මස්ථානයේ මගේ සිතට එල්බ ගිය බැවිනි. හුස්ම මට දැනුනේ මුහුණ ඉදිරියේ ආසන නාසයට ටිකක් පහළිනි. තවද හුස්ම දිගින් දිගටම මට දැනුන නිසා මගේ මූල කර්මස්ථානය අමතක කර හුස්ම රැල්ලට හිත තැබුවෙමි. මේ ආකාරයට මගේ පරිරංග භාවනාවේදී සිදු වූ අද මගේ භාවනාව සතුටුදායක තත්ත්වයට යොමු වී ඇතිදැයි කියා හෝ තවමත් කිසිම වෙනසක් නැතිදැයි කියා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් පිළිතුරු පතමි. ඔබ වහන්සේට උතුම් වූ කරුණාව පුරුවන්ගේම ආශිර්වාදය ලැබේවා. මේකෙදී අර මම දැන් මෙතන ඉන්නවා කියන කර්මස්ථානේ නැත්නම් ඉරියව්ව නැත්නම් ආනපානේ මේ දෙකේ කොයි දෙකේම හෝ දෙකෙන් වඩා එකකට ප්‍රධාන තැන දීලා හෝ සතිය වැඩිලා තියෙනවනම් ඉස්සරහට ගිහිලා තියෙනවා ආරමුණ මාරු වුණත් එකම ආරමුණේ හිටියත් සතිය වර්ධනය තමයි ඕන කරලා තියෙන්නේ. ඒක වුණා නම් ඉස්සරහට යා ගොඩක් අරමුණු වෙනකොට ඒ කර්මණක් තෝරගන්නවා කියන එක සතියෙම කරලා දෙන්න. අපිට ඉස්සලා කරන්න තියෙන්නේ මේක ඔක්කොම ටික මල්ලේ දාගෙන හරි කමන්නේ මල්ලේ කට බැඳ ගන්න ඕනේ. බැඳගත්තට පස්සේ තට්ටු කරනකොට තට්ටු කරනකොට ඔක අඩුක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආනපාන කියන්නේ එච්චරම සූසිසි වැදගත් 아무ත් එක් නෙවෙයි. මම මෙතන ඉන්නවා කියන එක දැනගත්තත් ආනපානි වගේම සතියේට ඒක ගොදුරක් වෙනවා අරමුණක් වෙනවා. ඒ නිසා අර ආනපානෙ තියෙන්නේ ඒක ජීවිතයට ඉතාමත්ම සමීප ප්‍රාණයට ඉතාම සමීපස්ත දෙය නිසා ඒකත් එක්ක අත්දැකීමේ එකතුවක් එහෙම නැත්නම් ගුණයක් තියෙනවා. ඒ නිසා සතුටචනාංශ මේක ඉදිරිපත් කරලා තියෙනවා. ආනපනේ පේන්නේ නැහැ කියලා ගණන් ගන්න එපා. Taman ඉන්න බව. මෙතන ඉන්න බව දන්නවනම් ඒකත් සතියට පූර්ව ලක්ෂණ ලැබෙනවා කියලා හිතාගෙන මේ දෙකේ වැඩිපුර සතිය තියෙන තාලේ නැත්නම් සතියතා සමීපස්තෝ පීඨන තාලෙට මේ දෙකෙන් කොයි එක හරි උපකාර කරගෙන ගමන් කරන්න ටික කාලෙකදී භාවනා විසින්ම වඩා ප්‍රතිඵලදායක අරමුණ මම දැන් මෙතන ඉන්නවා කියන එකද ආනාපානද කියන එක Tamanට පෙන්න. දෙවැන්නේකට ඒකට සම්බන්ධ වෙන්න බෑ මට පුළුවන් සාමාන්‍ය මේ අදහස් මත පළකිරීම පමණයි. නමුත් අරගෙන තියෙන අප්‍රත්‍යත ධෛර්යයට ප්‍රතිඵල ලැබිලා තියෙන බව කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම තමයි මේ ප්‍රශ්නේ ලිව්වේ ස්වාමීන් වහන්ස මට මැද හරියේදී ඒ කියන්නේ මම දැන් මෙතන කියන ඒ කර්මස්ථානීය මෙනෙහි කර කර සිටිනකොටම අර ලිපියේ සඳහන් කරා වගේ ප්‍රශ්නේ සඳහන් කර විදිහට ලියුණා මේ හුස්ම රැල්ල දැනුණා ඊට පස්සේ මට සැකයක් ආවා ස්වාමීන් වහන්සේ මම පළමු කර්මස්ථානයේම සිටිය යුතුද මෙනෙහි කළ යුතුද දෙවෙනි කර්මස්ථානය කියන්නේ හුස්ම ගැනට සිහිය යෙදවිය යුතුද කියන ඒක ඇත්තටම මේ ටාගට් එකට වෙඩිචිව මිනිස්සයා ටාගට් බෝඩ් එකේ රවුන්ඩ් කීපයක්ම තියෙනනේ මැදනේ බුල්සයි එක තියෙන්නේ. ඉතින් ඉස්සල්ලාම ටාගට් එකට ගහන්න ඕන කොහොම හරි කරලා. ඊට පස්සේ තමයි ඊගා වලල්ලට වෙඩි තියන්නේ කරන ගන්න. ඊට පස්සේ තමයි ඊගා වලල්ලට වෙඩි තියන්නේ. වගේ මම දැන් මෙතන කියන එක මුළු ටාගට් ලෑල්ල වගේ. ඒක මැද තියෙන ආනාපාන ඇතුලේ ඇතුලේ රවුම වගේ. ඒ ටාගට් එක ඇතුලේමයි. ඊට පස්සේ ආනාපානේ මුල මැදාක බලනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ ගලපනවා. ආශ්වාසෙන් ආශ්වාසට වෙනස්කම් බලනවා. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් බලනවා කියලා ටාගට් ලෑල්ල ඇතුලට ඇතුලට ඇතුලට හරියට බුල්සයි එකට තිතර වෙඩි තියන්න පුරුදු වෙන්න යන ගමන. ඒ නිසා මේ මම දැන් මෙතන කියන එක ඇතුලේ තනකටයි යෝ ගිහිල්ලා තියෙන්නේ. ඒක හැම වෙලාවෙම හිටින්න තියෙන පුළුවන්. ඒ සුළු වේලාවක් ඉන්නවා ආයෙත් යන්න පුළුවන් මම මම දැන් මෙතෙන්ද ආයෙසරයක් ආනපානෙ ඉන්න පුළුවන්. ඒකට ආනපානෙ ලැබුණයි කියලා කියන්නේ අර සතිමත් වීමට ලැබිච්ච තෑග්ගක් වාගේ නිකන්. අමතර තෑග්ගක් වාගේ. ඒක ප්‍රයෝජන ගන්න. ඒක බාධාවක් හෝ සැකයකට කරුණු කරගන්න නැතුව මේ මම මෙතෙක් කරපු වැඩේට හම්බු කොම්ප්ලිමන්ට් එකක්. එහෙම නැත්නම් ටැග්ගක් කියලා බාර ගන්න එකයි තියෙන්නේ. පාසෙත් කරනවා කිම්සන්නේ. ස්වාමීන් වහන්සේ මම ඊයේ මගේ සක්මන් භාවනාව ගැන ස්වාමීන් වහන්සේට දැනුණා මම ඊයේ සක්මන් භාවනාව කරද්දී තව ලංකලා පොඩ්ඩක් අදා සෝරි මම සක්මන් භාවනාව කරද්දී මට මැදදී මම නැවතිලා එඟ උණුසුම් වෙලා තුන નિરાයාසයෙන් මට සිහිපත් වුණේ ආනාපාන සතිය එක්වරම වැටුණා. සක්මන් භාවනා කරද්දි මැදදී. ඒකත් මයික් එක ලං කරලා කතා කරන්න. මම ආනාපාන සතියට ගිහිල්ලා හිටගෙන එහෙම ආනාපාන සතිය කරලා නැවතවරත් සක්මන් භාවනාව කළේ. ඊට පස්සේ මට දැන් අද මමම තීරණය කළා මම මූල කර්මස්ථානේ වෙනස් කරනවා නේද මේ කියලා. එතකොට මම අද මැද හිටගෙන මම යටිපතුලට සිත යවලා මම හිටගෙන ඉන්නවා කියලා හිතන් මෙනෙහි කළා. මගේ ඒ අතරේ සමාධිය කිසි අයුරකින් බිඳ වැටුන්නේ මම දිගටම ගියා. ඊපස්සේ නමුත් දිගටම කරගෙන යද්දී අපිට ඉඳගෙන අවස්ථාවක් ලැබුණේ නෑ කාලයත් එක්කලා. මට ඕනේ දැනගන්න හරියටම එතෙන්දි මට ගැටලුවක් ආවා. කොහොමද මම අර උණුසුමත් එක්කලා ඇඟේ තියෙන මම ඇවිදිද්දි ඇවිදිද්දි ඇඟේ ආපු උණුසුමත් එක්කලා මට નિરાයාසයෙන්ම මම අර පරියන්තියේ ඉඳගෙන කරන භාවනාව වගේ මට ආනාපාන සතිය નિરાයාසයෙන්ම එක මොහොතකින් මට ආනාපාන සතියට යන්න පුළුවන් වුණා හිටගෙන ඒක නිතර නිතර සිද්ධ වුණා මම පොඩ්ඩක් යනවා මම ඊට පස්සේ නැවතිලා හිටන් මම ආනාපාන සතිය කරනවා ඒ වගේ ඉතින් මේ ක්‍රමය මේ දෙක අද කලේ හිටගෙන සීටගිට සිටිනවා කියන එක මෙනෙහි කළා. එතකොට මේ දෙකෙන් මම මොනවද කරන්න ඕනේ මට ගන්න. ප්‍රධාන වශයෙන්ම සක්මන කරනකොට හිටගෙන ඉන්න එක කලියුත්තක් නෙවෙයි. අපිට ජීන දිගටම යන්න. හිටගෙන ඉන්න එක දෙනවා උපක්‍රමයක් විදිහට උනට දිග්ගටම වේදනාව එනවනම් දිග්ගටම හිතවිලි එනවනම් දිග්ගටම රූප බලන්න ඕන නම් කියනවා සක්මන් නැතර කරලා ඒකට ඒ වැඩේ කරගන්න ඉඩ දෙන්න කියලා හිතපන්. ඒ රූප බලපන්. නැත්තම් වේදනාව විඳපන් කියලා. එහෙම නැතුව සක්මන කරගෙන යන්න පුළුවන්කම තියෙද්දි ඒ නතර කිරීම ඔය ඉන්ටර්සිටි බස් එකක් අතරමඟ නතර කරා වගේ. ඒ ඩ්‍රයිවර්ට බාර දෙනු වෙන්නේ නැත පටන් ගන්න අදින්න ඵලයක්. ඒ නතර කිරීමට මොකද්ද චේතනාව උනේ? ඇයි ඇයි අතරමැදදී ඉටගෙන ඉන්න චේතනා මොන වගේ එකක්ද උනේ කොහොමද එතෙන්ද පෙළඹුණේ ඒක ලොකු පැහැදීමක් නෑ ඊයේ නම් පළමු අත්දැකීම නිසා මට ලොකු අර මට එන සමාධියත් එක්ක එන රූප මගේ අත්දැකීම් වැදගත් වුණා මං අද ඒව වැදගත් කළේ නෑ මං දැනගත්තා ඒවා ස්වාමින්වහන්සේ කියපු පරිදි අපිට මගසලකුණු විතරයි කියලා අපි යන ගමනේ හම්බෙන මග සලකුණු විතරයි ඒව අත්හැරලා දාන්න ඕනේ ඒවට වෛර කරන්න ඕනේ කියලා හිතලා මම දිගටම අද හිටගෙන ඉන්න සක්මන් කරන එක නා නතර වෙලා හිටගෙන ඉන්න මොකද්ද හේතුව මට ලොකු හේතුවක් පැහැදිලි නෑ ඒක තමයි සුද්ධ කරන්නේ හිටගෙන ඉවරලා අනපනේ බලනවාද උණුසුම බලනවාද පතුල බලනවට වැඩිය සක්මන් කරන එක නාට හිටගෙන ඉඳිල්ල අමෝරාදයක් අවශ්‍ය නෑ ඒක උනොත් විතරක් අපි සලකා බලනවා මේ එන්ජින් එකට නතර වෙන්න පෙට්‍රල් නැති වෙලාද ට්‍රැෆික් ජෑම් එකක්ද කොටි ගැට්ටක් දාලා තිනවත් දන්නේ නැහැ. නතර උනේ මොකද්ද කියන එක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලන්න මේ ඕනට වැඩි අඟ උණුසුම වීම සත්‍විත සැකයක්ද? එතක පාට ආනපානට යෑම නිසා සැකද මොනවාරි වෙච්ච දෙයක් නම් ගණන් ගන්න එපා. සිද්ධ වෙන දේ මොන දේ කද්දාකවත් කෙලස් නැහැ. අපි මේ අත දැම්මොත් චේතනාව පහළ කරොත් හිතලා කරොත් තමයි වරදට දඬුවම් පමුණවන්නේ උසාවියේ ගුරුවරණ නංගන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් අර ඉස්සලා කනට කිව්වට වගේ සක්මන් කර කර යනකොට ලැබිච්ච අතවාසියට තෑග්ගක් විදියට ආනපන ගෙනත් දෙනවා. ඒක බාධා වෙන්නේ නැහැ කවදාකවත්. ඒක මේ Tamanට ගමන්ට හම්බෙච්ච තෑග්ගක් නේ. ඒ තියේදිත් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා භාවනාවේදී සිද්ධ වෙන කිසිම දෙයක් කදාකත් මූල ධර්මානුකූලව බාධා බාධා කරන්නෙම නැහැ. වෙනම නම් බාධා වෙන්නේ මේ හිතාමතා මං ධාතු මනසිකාරය කරන්න යනවාද අරක කරනවාද මේක කරනවාද දැම්මනේ කොයි එකත් ඇහැට දැවෙන කුණක් වගේ. නිසා මේකෙදී කොහොම යන්න අරින්ද නතර වීම වෙනවනම් මට ප්‍රශ්න නැහැ මට නතර වෙන්න ඕන කමක් තිබුණේ නැහැ නේ. ඇඟ රත් වෙනවනේ මට ප්‍රශ්න නැහැ මට ඇඟ රත් වෙන්න ඕන කමක් තිබුණේ නැහැ නේ. ආනපානේනව මට ප්‍රශ්න නැහැ. මං මට ඕනේ උනේ නැහැ නේ. ඇයි ඒක බාධා නොවෙන බවට දැන් කියුණානේ කතා කරනකොට. එච්චරයි අපිට තියෙන හයිය. ඔය මොකාවත් බාධා කරන්න බෑ ආත්ම විශ්වාසයෙන් යන කෙනාට. එකයි සලකා බලන්න ඕනේ ඇයි නතර වෙන්නේ? ඒක මම සචේතනිකව කරන දෙයක්ද අචේතනිකව කරන දෙයක්ද කියලා බැලුවොත් අපිට තේරෙයි මේ අපිට කියාගන්න බැරි වැඩ වගේක් අපේ ඇඟ ලව්වා කරනවා. ආටනටි සූත්‍රය දැකලා තියෙනව නේද? යකෙකුට යන්න ඕන නම් දකුණු දිශාට දකුණු දිශාට යන කුමාරියෙකුට ආවේශ වෙනවා. උට නිකන් ලිෆ්ට් එකක් හම්බෙනවනේ. නැත්තම් කුමාරයෙකුට ආවේශ වෙනවා. දකුණට යන්නේකට ආවේශ වෙච්චා ඌ නිකම්ම ලිෆ්ට් එකක් ගන්නවා. මොන යකා මේකේ ඉන්නවද දන්නේ නැහැ දැනටත්. <laughs> අපි දන්නේ මේ කොයි භූතය ඇවිල්ලා අපෙන් වැඩ ගන්නවද කියලා. ඒ නිසා ඕනේ භූතෙක් වැඩ ගන්නදී ගෙන්න ගන්න එපා. ආපු මොන භූතයත් යනවා. ගෙන්නගත් එක පිළිබඳ බුදුහාමුදුරුවත් අපට අනුකම්පා කරන්න. ඒක ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා මගේ බාධාවේ මං කියන්නේ. ඇදගෙන නාන නෑ මං. වෙන දෙයට 100%ක්ම සාදර වෙන්න අර කියපු වචනෙමයි. චෝදනා කරන්නත් එපා. නමුත් ඒකට මම චේතනාත්මකව සම්පූර්ණ ඇඟිලි ගහන්න එපා. ඇඟිලි ගැහුවොත් Taman තේරුම් ගන්න ඕනේ මේකට වන්දි ගවන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් එක අඩු වෙන විදියට කටයුතු කරන එකයි තියෙන්නේ. කොහොමද සතිය හොඳට තියෙන බව මට තේරෙනවා. ඒ කියන්නේ මේ මොනවා කෝලම් කරත් කැඩෙන්නේ නැහැ. අන්න ඒ විශ්වාසය ඊට වැඩගත්. ආ ඉතින් අපි මෙතනින් යනවා නතර කරන්නයි කල්පනා. මොකද අපි පැයකටයි රැස්ුනේ. මේ වෙනකොට පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත වෙලා තියෙනවා. ඉතින් අපි මෙතන විනාඩි 50ක වමන කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා. සාමූහික පරියන්ක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.